ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ටිකක් ගැඹුරු මාතෘකාවක් සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රය නම ඇහුවම සමහර වෙලට ටික සංකීර්ණයි වගේ හිතෙන්න පුළුවන්. ඒත් මේකෙන් අපිට ඇත්තටම අපේ ජීවිතයේ එදිනදා තීරණ ගන්න පුදුම විදිහට ප්‍රායෝගික මඟ පෙන්වීමක් ලැබෙනවා. අපි අද මේ සූත්‍රයෙන් කොටසක් කරගෙන ඒ ගැනයි ගැඹුරින් කතා කරන්නේ. මෙතනදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිවම කියලා දෙනවා මොනවද අපි ජීවිතයට එකතු කරගන්න ඕන දේවල්, ඒ කියන්නේ සේවනීය කළ යුතු දේවල් සහ මොනවද අපි අත්හරින්න ඕන දේවල්, අසේවනීය කළ යුතු දේවල් කියලා. ඔව්. මේ සූත්‍රයේ තියෙන මූලිකම අදහස හරිම කෙමක සරලයි වගේම හරිම බලවත් එකක්. ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් ඒක ක්‍රියාවක් වෙන්න පුළුවන් වචනයක් වෙන්න පුළුවන් සිතුවිල්ලක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි ඇසුරු කරන දෙයක් වුණත් වෙන්න පුළුවන් අනේක කරන්න කලින් නැත්නම් ඒක පවත්වන්න කලින් අපි බලන්න ඕන ඒකෙන් ඇත්තටම වෙන්නේ හොඳක්ද නරකක්ද කියලා. හ්ම්. හොඳක්ද නරකක්ද? ඔව්. බුදුදහමේ විදිහට අපි කතා කළොත් ඒකෙන් කුසල් දහම් එහෙම නැත්නම් අපේ මනසේ තියෙන යහපත් ගතිගුණ යහපත් මානසික තත්වයන් දිනු වෙනවද? ඒ කියන්නේ සේවිතබ්බ. එහෙම නැත්නම් ඒකෙන් වෙන්නේ අකුසල් දහම්. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ වගේ අහිතකර මානසික තත්වයන් දිනු වෙන එකද? එහෙමනම් ඒක අසේවිතබ්බ. අන්න ඒ ප්‍රතිඵලයේ දිහා බලලා තමයි අපි තීරණය කරන්න ඕනේ ඒ දේ කරනවද නැද්ද කියන එක. ආ, ඒ කියන්නේ එතන තියෙන්නේ බාහිරින් දාන නීතියක් නෙවෙයි සම්පූර්ණයෙන්ම Tamanට වෙන බලපෑම Tamanගේ ඇතුළාන්තයට වෙන බලපෑම අනුව තීරණය කරන එක. හරියටන ඒක තමයි. Tamanගේ අකුසල් වැඩි වෙනවද කුසල් පිරිහෙනවද? එහෙමනම් ඒක අත්හරින්න. අකුසල් පිරිහෙනවද කුසල් වැඩි වෙනවද? එහෙමනම් ඒක වඩන්න. එතකොට මේ මූල ධාමය කොයිතරම් පුලුල් පරාසයකටද අදාළ වෙන්නේ මොන වගේ දේවල් වලටද? ම්ම්. ඇත්තකම ඊතාලා පුලුල් පරාසයකට. සූත්‍ර දේශනාවේදීත් සාරිපුත්ත හාමුදුරන්ගේ විස්තරෙත් මේක හරි පැහැදිලියි. මුලින්ම අපි ගමු කායික ක්‍රියා ඒ කියන්නේ කායෙන් කරන දේවල් කාය කම්ම උදාහරණයක් විදිහට සතුන් මැරීම සොරකම් කිරීම වැරදි කාම සේවනය මේ වගේ දේවල් මේවා කරනකොට මොකද වෙන්නේ අපේ හිතේ ද්වේෂය ලෝභය මෝහය වගේ අකුසල් තමයි වෙඩි වෙන්නේ නේද ඔව් ඔව් තරහව ආසාව වගේ දේවල් අන්න ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒවා අසීවිතබ්බ ඒ කියන්නේ ඒවා සේවනීය කරන්නේ පායවෙන් වලකින්න එතකොට ඒ සතුන් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසේවණයෙන් වැළකීම අනේක සේවිතබ්බ. මොකද ඒ වැළකීමෙන් තමයි මෛත්‍රිය, කරුණාව, අලෝභය, සිහිය වගේ කුසල් දහම් වැඩෙන්නේ. ඉතින් කරන්න ඕන දේ තමයි වැළකීම. අත්හරින්න ඕන දේ තමයි ඒ අකුසල කර්මය. හරිව පැහැදිලි. එතකොට වචන වලින් කරන දේවල් ඒකල වචී කර්ම. ඔව්. වචී කර්මම වලට මේ මූලධර්ම ඒ විදිහටමයි. දැන් බලන්න බොරු කීම, කේලම් කීම, පරුෂ වචන එම්නට රළු වචන කතා කරන එක, හිස් වචන, සම්පප්පලාප කතා කරන එක මේවෙන් මොකද වෙන්නේ? අකුසල් තමයි වැඩි වෙන්නේ. අනුන් වරි දෙනවා, ભેද වෙනවා, තමන්ගේ හිතේ ද්වේෂය, මෝහය වගේ දේවල් එනවා. එතකොට ඒවා ඒවා අසේවිතබ්බ අත්තරින්න ඕනේ. එතකොට සේවනයේ කලියුත්තේ, සේවනයේ කලියුත්තේ ඒවයින් වැළකීම. ඒ කියන්නේ සත්‍ය කතා කරන එක, සමගිය අතිකරණ වචන කතා කරන එක, මෘදු ප්‍රිය වචන කතා කරන එක අර්ථවත් ප්‍රයෝජනවත් දේවල් කතා කරන එක අන්න ඒ වචන භාවිතය තමයි සේවිතබ්බා මොකද ඒකෙන් කුසල් දහම් වැඩෙනවා Tamanට තනුන්ටත් යහපතක් වෙනවා හ්ම් කය හරි වචනය හරි ඊළඟට මනස මනසින් කරන දේවල් මනෝකම්ම ඇතර මේක තමයි ගොඩක් වෙලාවට අමාරුම කොටස වගේ නේද මොකද හිතවිලි පාලනය කරන එක ඒක ඇත්ත ඒක අභියෝගයක් ඒත් මේ සේවිතබ්බා සේවිතබ්බ මූලධර්මය මනසටත් ඒ විදිහටම අදාළයි. මනෝ කර්ම ගත්තොත් ප්‍රධාන වශයෙන් තුලක් ගැන කතා වෙනව නේද? අ비ජ්ජාව, ව්‍යාපාදය, මිච්ඡාදිට්ඨිය. අ비ජ්ජාව කියන්නේ අනුන් සතු දේ Tamanට ලැබේවා කියන අධික තණ්හාව, ලෝභකම. ව්‍යාපාදය කියන්නේ අනුන් කෙරෙහි ද්වේෂය, තරහව, වෛරය. මිච්ඡාදිට්ඨිය කියන්නේ වැරදි දැකීම. කර්මය, කර්මඵල විශ්වාස නොකිරීම වගේ. මේ තුනම අසේවිතබ්බා. මේවා හිතේ පහළ වෙනකොට ඒකෙන් වෙන්නේ අකුසල් වර්ධනය වීම. Tamange හිත කිලිටි වෙනවා. ඉතින් ඒවා හඳුනාගෙන අත්හරින්න ඕන. එතකොට ඒ වෙනුවට වඩන්න ඕන මොනවද? සේවිතබ්බ මොනවද? අනබිජ්ජාව, අලෝභය, අවියාපාදය, අද්වේෂය, මෛත්‍රිය සහ සම්මාදිට්ඨිය, නිවැරදි දැකීම. මේ යහපත් මානසික තත්වයන් තමයි වඩන්න ඕන. මොකද ඒවා කුසලයට බරයි. ඒවයින් හිත පිරිසිදු වෙනවා. ඒ කියන්නේ කායික, වාචසික, මානසික කියන තුන්දොරින්ම කරන හැම ක්‍රියාවක් ගැනම මේ විමසුම කරන්න වෙනවා. ඔව්. ඒ වගේම සූත්‍රයේ මේක තවත් පුළුල් කරනවා සාරිපුත්ත හාමුදුරන්ගේ විස්තරයේදී කියවෙනවා අපි ලෝකය හඳුනා ගන්න ආකාරය, ඒ කියන්නේ සංඥා ප්‍රතිලාභ අපි ඇති කරගන්නා සංඥා පවා මේ විදිහට බලන්න ඕන කියලා. සමහර සංඥා තියෙන රාගය, ద్వේෂය, මෝහය වඩවන ඒවා අසේවිතබ්බ සංඥා. අනිත් පැත්තෙන් නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා වගේ දේවල් වලට හිත යොමු කරන සංඥා තියෙනවා. ඒවා සේවිතබ්බ සංඥා. සංඥා පවා ඒ කියන්නේ අපි දෙයක් අඳුනගන්න විදිහත් බලපානවා. ඔව්. ඒ වගේම දික්ටිපටිලාභ. ඒ කියන්නේ අපි දරන මතවාද, අපේ දැකීම්, අපේ ලෝක දැක්ම උදාහරණයක් විදිහට කර්මයක් නැහැ. කර්මඵලයක් නැහැ පින්පව් නැහැ වගේ මිත්‍යා දෘෂ්ටි ගත්තොත් ඒව මොනවද ඒවා අසේවිතබ්බ දිට්ඨි මොකද ඒ වගේ දැකීමකින් අකුසලයටමයි යොමු වෙන්නේ එතකොට කර්මය තියෙනවා කර්මඵල තියෙනවා පින්පව් තියෙනවා කියන සම්මාදිෂ්ඨිය. ඒක සේවිතබ්බ දිෂ්ඨිය. ඒකෙන් කුසල් දහම් වඩන්න යහපත් ජීවිතයක් ගත කරන්න අඩිතාලම වැටෙනවා. හරිම පුළුල් විග්‍රහයක්. ඒතර තව දෙයක් කිව්වා අත්භාව ප්‍රතිලාභ කියලාත් මේකට අදාළයි කියලා. හ්ම්. ඒ කියන්නේ අපි කරන කියන දේවල් විතරක් නෙවෙයි. අපි හිතන විදිහ, දකින විදිහ, අන්තිමට අපි ලබන ප්‍රතිඵල, ඒ කියන්නේ අපේ පැවැත්ම පවා මේ හොඳ නරක කුසල් අකුසල් කියන මිනුම් දණ්ඩෙන් මනින්න වෙනවා. ඇත්තරම. ඔව්. ඒ වගේම මේක තනින් නවතින්නෙත් නෑ. අපි බාහිර ලෝකෙන් ලබන අත්දැකීම් ගැනත් මේක අදාළයි. දැන් බලන්න. ඇසට පේන රූප, රූපා, කනට ඇහෙන ශබ්ද, සද්දා, නාසයට දැනෙන ගඳ සුවඳ, ගන්ධා, දිවට දැනෙන රස, රසා, කයට දැනෙන ස්පර්ශ, පොට්ටබ්බා, මනසට එන අරමුණු, ධම්මා. මේ හැම ඉන්ද්‍රිය අත්දැකීමක් ගැනම අපි විමසන්න ඕන. කොහොමද ඒක කරන්නේ? උදාහරණයක් ඉදිරියට රූපයක් දැක්කම. හරි. හිතන්න අපි යම් රූපයක් දකිනවා. ඒ රූපය දැක්කම අපි හිතේ රාගය, ඇලීම, තණ්හාව වැඩි වෙනවද? නැත්නම් ද්වේෂය, ගැටීම, තරහව වැඩි වෙනවද? එම නැත්නම් මෝහය, මුලාව වැඩි වෙනවද? එමනම් ඒ රූපේ දිහා ඒ විදියට බලන එක, ඒකට ඇලෙන එක, ගැටෙන එක මොකක්ද? ඒක අසේවිතබ්බ. ඒකෙන් අකුසල් වැඩි වෙනවා. හැබැයි ඒ රූපය දැකලා ඒකේ අනිත්‍යතාවය ගැන හිතන්න පුරවන් නම් ඒකෙන් කුසල් සිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒක දැකලා මෛත්‍රිය කරුණාවක් ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒ විදිහට ඒ අරමුණ පාවිච්චි කරන එක සේවිතබ්බ. ආ, ඒ කියන්නේ අරමුණම නරකයි කියනවට වඩා ඒ අරමුණත් එක්ක අපි ගනුදෙනු කරන විදිහ ඒකෙන් අපේ හිතේ ඇතිවෙන දේ අනුවයි තීරණය වෙන්නේ. හරියටම ඒක තමයි වැදගත්ම දේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ හැම එකටම එක අදාළයි. යම් ශබ්දයක් ඇහුවම තරහ යනවද? එහෙනම් ඒ විදිහට ඒකට ප්‍රතිචාරය දක්වන එක අසේවිතබ්බ. යම් දෙයක් කාලා අධික තණ්හාවක් ඇති වෙනවද? ඒ තණ්හාව අසේවිතබ්බ. අනිත් පැත්තට ධර්ම සාකච්ඡාවක් වගේ දෙයක් අහලා හිතේ කුසල් වැඩි වෙනවනම් ඒ ඇසීම සේවිතබ්බ. ඉතින් හැම ඉන්ද්‍රිය අධ්‍යක්ීමක්ම මේ විදිහට පෙරලලා බලන්න පුළුවන්. හරිප ප්‍රායෝගිකයි නේද මේක? එදිනෙදා ජීවිතේ හැම මොහොතකම වගේ පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. එතකොට භික්ෂූන් වහන්සේලාට අදාළව කිව්වා සිවුරු පිණ්ඩපාත සේනාසන ගැනත් මේ විදිහට බලන්න ඕන කියලා. ඒ කොහොමද? ඔව්. ඒකත් මේ මූලධර්මියම තමයි. උදාහරණයක් විදිහට පිණ්ඩපාත ඒ කියන්නේ දාණය යම් විදිහක දානයක් ලැබුණම ඒකට අධිකව ඇලෙනවා නම් ඒක ගැන විතරක් හිත හිත ඉන්නවා නම් ඒකට තණ්හාවෙන් බැඳෙනවා නම් ඒ දානය සේවනය කරන විදිහ අසේවිතබ්බ. නමුත් ඒ ලැබුණු දානය ශරීරය පවත්වාගෙන යන බ්‍රහ්මචාර්යාවේ හැසිරෙන්න උපකාරයක් විදිහද නූනින් යුතුව පරිහරණය කරනවා නම් ඒ දානය සේවනය කිරීම සේවිතබ්බ. සිවුරු, සේනාසන, ඒ කියන්නේ ඉන්න තන ගැනත් එහෙමයි. ඒවට ඇලෙනවද? ඒවා නිසා අකුසල් වැඩි වෙනවද? නැත්නම් ඒවා කුසල් වඩන්න උපකාර කරගන්නවද කියන එකයි බලන්න ඕනේ. එතකොට ගී අපිට අපි ජීවත් වෙන පරිසරය ගම් නගර ඇසුරු කරන මිනිස්සු ඒ ගැනත් මේක අදාළද අනිවාර්යෙන්ම සූත්‍රය ඒකත් පැහැදිලිවම කියනවා ගම නිගම නගරය ජනපද සහ පුද්ගල පවා සේවනය කළ යුතු සහ නොකල යුතු විදිහට බෙදෙනවා. කොහොමද ඒක වෙන්නේ? ඒකත් අර මූල ධර්මයමයි. යම් ගම්මක, නගරයක, ප්‍රදේශයක ජීවත් වෙනකොට, එහෙම නැත්නම් ඒ තැනට යන එනකොට, ඒ පරිසරය නිසා තමන්ගේ අකුසල් වැඩි වෙනවනම්, කුසල් පිරිහෙනවනම්, එතන වාසය කිරීම හෝ එතන ගැවසීම අසේවිතබ්බ. ආ ඒ කියන්නේ පරිසරය පවා අපේ මානසිකත්වයට බලපාන විදිහ ගැන හිතන්න ඕනේ. ඔව්. සමහර පරිසර තියෙන්න පුළුවන් හරිම කලබලකාරී මිනිස්සුන්ගේ තරහව වෛරය අවසන සමහර තැන් තියෙන්න පුළුවන් රාගය තණ්හාව වඩවන අනිත් පැත්තට සමහර තැන් තියෙන්න පුළුවන් හිත සංසුන් කරන කුසල් දහම් වඩන්න උදව් වෙන. එතකොට ඒ වගේ තැනක වාසය කිරීම ගැවසීම සේවිතබ්බ. ඇත්තටම Tamanට ගැළපෙන පරිසරයක් තෝරා ගැනීමත් මේකට අදාළයි. එතකොට වැදගත්ම පුද්දල ආශ්‍රය. අපි කවුද ඇසුරු කරන්න කියන එක. ඒක ගැනත් මේ සූත්‍රය කියවෙනවද? ඔව් ඒකත් අනිවාර්යයෙන්ම. පුද්ගලයන් පවා සේවිතබ්බ සහ අසේවිතබ්බ විදිහට බෙදෙනවා. යම් කෙනෙක්ව ආශ්‍රය කරනකොට ඒ ඇසුර නිසා තමන්ගේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන කුසල් දහම් පිරිහෙනවනම් අකුසල් වැඩි වෙනවනම් ඒ පුද්ගලයා අසේවිතබ්බ. ඒ කියන්නේ ඒ ඇසුර සුදුසු නෑ. ඒ කියන්නේ පාපමිත්‍ර සේවනයෙන් වළකින්න කියන එක වගේ. ඔව් ඒ වගේම තමයි. නමුත් මෙතනදි වැදගත් වෙන්නේ අනිත් කෙනාට ලේබල් ගහනවට වඩා ඒ ඇසුර තමන්ගේ හිතට කරන බලපෑම ගැන අවංකව බලන එක. සමහර කෙනෙක් හොඳ කෙනෙක් වෙන්න පුරුවන්. ඒත් ඒ කෙනා එක්ක ඉන්නකොට තමන්ගේ හිතේ ඉරිසියාවක්, තරණයක් වගේ දෙයක් ඇති වෙනවා නම් ඒ ඇසුර තමන්ට ඒ වෙලාවේ ගැලපෙන්නේ නැහැ. අනිත් පැත්තට යම් කෙනෙක් ඇසුරු කරනකොට තමන්ගේ ශ්‍රද්ධාව, වීරිය, සිහිය, කුසල් දහම් දියුණු වෙනවා යහපතට හිත යොමු වෙනවා අන්නේ ඒ පුද්දලයා සේවිතබ්බ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රෙක්. ඒ වගේ ඇසුරක් තමයි වඩන්න ඕන. හ්ම්. එතකොට මේ හැම දෙයකින්ම පැහැදිලි වෙන්නේ වැදගත්ම දේ තමයි අර මුලින් කිරුවා වගේ යමක් හොඳද නරකද කියලා පිටින් තීරණය කරනවට වඩා ඒක තමන්ගේ කුසල් අකුසල් වලට තමන්ගේ චිත්ත ස්වභාවයට කරන බලපෑම ගැන නිරන්තරයෙන් සිහියෙන් නුවණින් ඒකට ප්‍රඥාවෙන් විමසා බලන එක. ඒක තමයි හරියටම හරිය. සේවිතබ්බ ආසේවිතබ්බ කියන්නේ සොයං විමර්ශණයට self reflection සහ ප්‍රඥාවන්ත තීරණය ගැනීමට wise decision making අපිට ලැබෙන හරිම අගන උපදේශයක්. අනුන් කියන නිසා නෙවෙයි, පොතේ තියෙන නිසා නෙවෙයි, තමන්ගේම අත්දැකීමෙන් තමන් කරන කියන දේ, ඇසුරු කරන දේ, හිතන දේ පවා තමන්ටත් අනුන්ටත් හිත කරද අහිත කරද කුසල් වඩනවද අකුසල් වඩනවද කියලා නුවණින් දකින්න පුරුදු වෙන එක මේක එකපාරක් කළාම ඉවර වෙන දෙයක් නෙවෙයි නිරන්තරයෙන් ජීවිතේ හැම මොහොතකම වගේ ප්‍රගුණ කරන්න ඕන දෙයක්. හ්ම් ඒවා ඒම මේ දේශනාව අවසානයේ භාග්‍යතුන් වහන්සේ කියනවා නේද? මේ ධර්මය ක්ෂත්‍රිය, බ්‍රාහමණ, වෛශ්‍ය, ශුද්‍ර කියන හැම කුලයකම අයට වගේම දෙවි මිනිස් සහිත මුළු ලෝකයටම බොහෝ කාලයක් හිත සුව පිණිස යහපත පිණිස පවදිනවා කියලා. ඒ කියන්නේ මේක සදාකාලික වටිනාකමක් තියෙන මූලධර්මයක්. ඇත්තම ඒකේ තියෙන විශ්වීය බව තමයි ඒ පෙන්눔 කරන්නේ. මේක යම්කිසි පිරිසකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. කුසල අකුසල් කියන එක ඒවායේ ප්‍රතිඵල කියන එක හැමෝටම පොදුයි. එහෙමනම් අද අපි මේ කතා කරපු දේවල් එක්ක අපිට පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අපි දවස ගානේ කොච්චරනම් පොඩි පොඩි තීරණ ගන්නවද? බලන ටීවී ප්‍රෝග්‍රෑම් එක, අහන සින්දුවක්, කියවන පෝස්ට් එකක්, කතා කරන මාතෘකාවක්, ඇසුරු කරන්න තෝරගන්නේ යාළුවෙක් මේ වගේ හරිම සුළුයි කියලා හිතන තැන්වලදී පවා අර කුසල් අකුසල් මිනුම් දණ්ඩ පාවිච්චි කරලා තවන්ගේ හිතට වෙන බලපෑම ගැන පොඩ්ඩක් හිතුවොත් ඒක කොහොමද අපිට තව තවත් යහපත්, තව තවත් ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරන්න උදව්වක් වෙන්නේ? ඒ ගැන හිතන්න ඔබට බාරයි.